සුති සබ්බං ගංගං භාවේති කනිස්සිතං විරාග නිස්සිතං වස්සග්ග පරිණාමිති සබ්බං සම්පන්නකත්වනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අපේ චිත්ත සංකාමය ධර්මය අවබෝධ කළ හැකි සංකාමයක් බවට මනස්කාරයක් බවට පත් කරගත්තේ තියෙනවා. තම කවබෝධ කරගන්න අවශ්‍ය කරන තම කවබෝධ කරගන්න අවශ්‍ය කරන අංගයන් හිතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙනවා. ඉතින් අපි අපේ සංකාමයේ පිළිබඳව අපේ ස්ථිත පිළිබඳව අපේ මනස්කාරය පිළිබඳව ගවේෂණය කරන්න ඕනේ. සංසන්දනය කරන්න ඕනේ. කුමක් එක්කද සංසන්දනය කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන තත්ත්වයක් එක්ක. කෙනෙක්ගේ මනසක් උසස් තත්ත්වයට පත් වෙනකොට එහි තිබිය යුතු අංග ලක්ෂණයන් මොනවද කියලා අඩුවක් නැතුවම දේශනාවේ තියෙනවා නම් තියෙනවා. ඉතින් ඒ කියන දේ මගේ දැනට මගේ පැත්තට මගේ කියලා ගත්ත මගේ කියලා මට දැනෙන මේ අධ්‍යාත්මික කියලා කියන මේ කොටසෙහි මේ මානසිකාරයේහි මේ දේශනාවට අදාළ වෙන විදිහටද ක්‍රියාත්මක භාවය සිද්ධ වෙන්නේ. හොඳට දක්ෂ මව කෙනෙක් තමන්ගේ දරුවෙක් වෙන වෙලාවක ගිහලා ඒක හදනවා. කල්ලා කියන මෙන්නට තව මේවා දාන්න මේවා දාන්න නේද ආන් ඒ දෙත ඒ දෙතේ විශ්වෙන් දෙන ඔක්කොම විශ්වෙන් නැත්නම් රස හරියට නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපිට අවබෝධය හැදෙන විදිහට අවබෝධය කියන රසය හැදෙන විදිහට විස්තර කළ යුතු දේවල් ටික ඉතාම නිවැරදිව දේශනා කළා තියෙනවා. ඉතින් ඒ ටික මොනවද කියලා එක එක තැන්වල එක එක විදිහට සමහර වෙලාවට ඒක ඒ කාරණා ටික ඔක්කොම අරගෙන මාර්ගසිත අරගෙන ඒක අංග 8කට බෙදලා ආරස්ඨාංග මාර්ගය කියලා. තවත් වෙලාවක අපි මේ සාකච්ඡා කරමින් ඉන්න අංග 7කට බෙදලා බෝධියට හේතු වෙන අංග අවබෝධයට හේතු වෙන අංග කියලා බොජ්ජංග විදියට. දැන් මුලින්ම වල සාකච්ඡා කරගෙන ඉන්නේ බොජ්ජංගයන් පිළිබඳව බොජ්ජංග බොජ්ජංග ධර්මයන් වල ප්‍රීති සම්පෝජ්ජංගය පිළිබඳව සාකච්ඡා කරා අපි ඊයේ දවසේ අද ඒ සඳහා කුමක් කළ යුතුද කියලා පොඩ්ඩක් කතා කරන්න උන්ට කළ යුතු දේ කතා කරන්න අවතාරයක් කෙටියෙන් නම් මේ වර්ණ දේශනාවේ සාරාංශය මම මතක් කරනවා සාරාංශ වශයෙන්. සීල් කඩන්නේ සීල් කඩීමේ කීපයක් තිබේද? සිත ඇලෙන්නේ කොහොද? සිත ඇලෙන්නේ සතුට තියෙන තැන. අපි ඒ කියන්නේ ඇලි ඇලි ඇලි ඇලි සිටින්නේ සතුට තියෙන තැන. එතකොට සීල කඩෙන්න හිත ඇල්ලා තියෙනවා තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? නේද? නබුරුවා මරලා නබුරුවා පොඩි කරපුවාම සතුටක් වෙනවද නැද්ද? ආ කාම වර්ධව අතුරු නැත්තම් ඒකකින් සතුටක් වෙනවද නැද්ද? බොරු කියලා අනිත්‍යය පුරන් සතුටක් වෙනවද නැද්ද? පරිසවතන කියපුවාම මේ පරිසවතන නැතිව දරාගෙන ඉන්න කෙනාට පරිසවතන කිය අනිත්‍යයට බංග සතුට වෙනවද නැද්ද? ආ ඒ ප්‍රශ්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හි සතුටක් තියෙනවා. ඒවට කියනවා ලෝකාංශ සතුට වස්තාමිස කාමාමිස මේ විදිහට නිවන් දැකින්න හේතු නොවන සතුට වීම වගේ තියෙනවා. ඒ සතුටෙහි තියෙන ඒ සතුටත් එක්ක ඒ සතුට කොතර අල්ප වූ සතුටක්ද කියලා අපි ඊට ගොඩාක් සාකච්ඡා කරා. නමුත් අපි තාම නිරවුල් බලන්න ඕනේ. තාම තාම අවංකව තාම අවංකව බලන්න ඕනේ. මම සීලය රැකීමේ ඇලිච්ච කෙනෙක්ද? මගේ හිත හැම වෙලේම මා මට කල්ුවක් යනවා. මේක මේ දෝෂයක් විදිහට බලන් ගන්න එපා. හරිද? මම සීලය කැඩීම හෝ ඉස්සගෙන ඒක මගේ දෝෂය ඒක මම මම මම නරක කෙනෙක් කියලා බලන් ගන්න එපා. ඒකට ඒක අපි පිළිගන්න කැමති නැහැ. අපිට අදාළ නැති මගේ ළඟ මොකක් හරි උපකරණයක් තියෙනවා නම් ඒතරක ඒක හරියට වැඩ කරන්නේ නැත්නම් මම මොකද කරන්නේ? හදාගන්න ඕනේ ඒක. නේද? මට ඕන විදිහට වැඩ කරන විදිහ හදාගන්න මේ උපකරණය දැන් අපි ළඟ තියෙන මේ මනසිකාරය කියන වැඩ පිළිවෙල මේ සීලය කඩන පැත්තටද සීලය රකින්න පැත්තටද ඇරිලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. හරි වැඩියෙන් සතුට තියෙන්නේ. ඒ කියන්නේ අපේ අපි මම ඉස්සෙල්ලා මතක් කරා ඔය කලින් මතක් කරා යම් ප්‍රාණක් කාලා තියෙන චොක්ලට් එකක් කාලා තියෙනවා කියලා හිතන්නවා. ඊට වැඩි රසවත් චොක්ලට් එකක් තමයි ඊට පස්සේ චොක්ලට් ජාත් දෙකම කරගෙන තිබ්බොත් වැඩියෙන් අපේ හිත යන්නේ වැඩි රස එනක වැඩි ප්‍රීතියක් තියෙන එකට. වැඩියෙන් ලැබෙනා වූ ප්‍රීතියක් වෙනකොට මොකක් හරි කරනකොට ඒකට හිත හැලෙනවා. ඒකට අපි හිතට ආහාරයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ හිතට කන්න දෙන්න ඕනේ. සිල් කැඩීමෙන් තමයි අපි කන්න දුන්නේ විතර කාලයක්. දැන් අපි කන්න දීලා බලන්න ඕනේ හිතට. ඒ සිල් රැකීමෙන් උපදනාව අපිට ලබා දුන්න ගමන් මොකද වෙන්නේ? අපේ හිතේ පින්නත් මේ අපිට බල කරනවා සිල් රකින්න කියලා. කරන්න දෙන්නේ නැහැ. කරන්න දෙන ඔක්කොම පරිබෝධය නැත්නම් කඩන්න දෙන ලොකු ප්‍රතිරෝධයක් කලින් දෙන ලොකු ප්‍රතිරෝධයක් දක්වන්නේ අපේ සිත තමයි ඊට පස්සේ කලින් සිල් කඩන්න කියලා කඩන්න කියලා කල්ලි කරපුවාට ඒක දැන් සිල් රකින්න කියලා කල්ලි කරන්නේ සිල් රකින්න කියන ප්‍රීතිය මගේ මනසට දැනෙච්ච දවසටයි හරි හොඳයි ඊයේ මොකද මම තවතිනේ ඔයකත් දෙකම කාලා තියෙනවා හැබැයි මම ඊට වැඩි වස්තුවක් ගැන ඉස්තර කරනවා හොඳට දැන් කාලා නෑ හැබැයි අහලා තියෙනවා හරි ඒ විස්තරය අහුවට පස්සේ ඊට පස්සේ චෝක්‍රජ ආදි තුනම තිබ්බොත් ඇදිලා යන කෝ විස්තර. පස්සේ කියපේ ගන්න. අන්තරම විශ්වාසය. හැබැයි එහෙම ඇදිලා යන්න නම් මං ගැන විශ්වාසයක් තියෙනවා. ඔය හාමුදුරුවෝ බෝ කියන්නේ කිව්වොත් බොරුව කනිකාරවත් අන්න බොරුවට ඔය චෝක්‍රජ ගැන කියලා තියෙන කිව්වොත් යන්නේ නැහැ. එන විශ්වාසය කියන බුදුරජාණන් වහන්සේ නිර්ආමිෂ සත්‍ය ගැන දේශනා කරලා තියෙන දේශනා හොඳට ශ්‍රවණය කරනකොට ඒවා තියෙන අසත්‍යත්වය ගැන තේරෙකට ඔන්න අපිට විරාංශ සැපය පිළිබඳ හිත ඇලෙන්න පටන් ගන්නවා පෙන්වන්නේ. ආන්න ඒ කීතියයි පිළි සම්බොජ්ජංගේ දක්වා අර්ධම වෙන්නේ. ඉස්ලාම හිතේ ඇලීමක් ඇති වෙනවා නිරාංශ පැත්තට. හරිද මම මේ මේ ජීවිතේ ගෙවනකොට මොන කරන්නා? මේක මොන කරන්නා? දුක්ඛිත ස්වභාවයකට මේ මේ සැපය කියන එක මම ගියත් මතක් කරා වස්කනකම විතර බලන්න. වපුරන එකේ ඉඳලා අන්තිමට මේ බහිස්සාවේ ක්‍රියාවලිය දක්වාම බතුත් එක්ක තියෙන සම්බන්ධයේදී සැපේ කියලා මාත්‍රයක් දැනෙන්නේ දිවේ ගානකොට ඉස්සරහයි. හරි. ඊට කලින් වපුරණ කේන්දර කිව්ව එකයි මම. වපුරණ කේන්දර ශරීරයෙන් බැහැර කරන වෙලාව දක්වා බත් එක්ක සම්බන්ධයි. බත් හිඳ වැඩ කරන් තියෙනවා අපිට. නේද? ඒ ඒ සම්පූර්ණ වැඩ පිළිවෙල ගත්තොත් වකුරණ එකේ ඉඳලා අස්වන්න මේ පරිස්සම් කරන්න ඕනේ ඊට පස්සේ අස්වන්න මෙලන්න ඕනේ ඒක කටක් කරන්න ඕනේ ආව කරන්න ඕනේ උයන්න ඕනේ නේද අඩුම ගානේ හපන්නත් ඕනේ අතින් උස්සන්නත් ඕනේ අනන්නත් ඕනේ ඔක්කොම සැපේ දුක් දුක් ජීවින මාත්‍රේ සැපයක් තියනවා දිවේ ගෑවෙන ටික විතරයි හැබැයි එතනින් පස්සේ ආය බඩ පුරවලා ගන්නවා නේද හර එතනින් දැන් එතනින් වෙන තියෙන ඔක්කොම දුක් නේද බස්ුන්දා වස්තුන්ද මොකද වෙලා තියෙන්නේ? මේ ශරීරයට ලැබෙන සැපේ හින්දා අපිට ගෙවල් වල නේද බහාලම තම පවා හදන්න උනන ඒක එක්කම දැත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් එහෙනම් අන්න ඒ වගේ තමයි සාංශ හැම සැපයක් නෙමෙයි. හොඳට බලනකොට නිරාමිස සැපේ හින්දා ඒ මම ඊයේ පස්සනක් ප්‍රීතිය කියන්නේ මොකද්ද කියලා දුන්නා. බොහොම කටියෙන් අහුවා. පස්සනක් ප්‍රීතියෙන් කිනාගේ අවස්ථාව ජීවිතයේ තියෙන කියලා. උඹ කවුද අපේ ඇඟිලි ගන්නට නෑ කියලා. ඉතින් වැඩක් ඇහෙනවා. නේද? එහෙනම් වැඩක් නැහැ. ගත කරන කාලය තමයි අවුරුදු 20ක් කියලා අපි උපකල්පනා කරා. ඒ කාලේ තුන පස්සනක් තීතියෙන් දිනන අවස්ථා 100ක් ඉන්නේ කියලා මම අහුවා. එතකොටත් කියන්නේ බොහොම අඩු ගානක් කියලා. එහෙනම් ওই චිත්තක ජීවත් වෙන්නේ. නේද? ඒකේ ජීවිතයක් ආන් විදිහට අපි මේවා ගැන මෙහෙ කරලා තේරුම් ගන්න ඕනේ හිත ධර්මයේ අලවා වාසය කරන අවබෝධය දක්වාම අවබෝධ වෙන මොහොත දක්වාම ස්පීතිය කියන කොටසෙන් දායකත්වය දෙන්න ඕනේ අපිට මේ ගමන යන්න නම් හරිද ප්‍රීතිය කියන කල්පිතය අපේ නේද නිරාමස ප්‍රීතිය කියන එක පැත්තෙන් අපිට සහයෝගයක් ඒකෙන් කරන කෘත්‍ය කරන්න ඕනේ කවුද වෙනකම් අවබෝධය තියෙන තුරු හොඳයි දැන් අපි අද සාකච්ඡා කරන්නේ මේ ප්‍රීතිය කියන එකේ ඉහළම මට්ටමකට පත් වුණාම කියන එකට විරාමික ප්‍රීතියෙන් ඉහළම තැනකට පත් වුණාම ඒ දායකත්වයට කියන ප්‍රීති සම්පෝෂණය කියලා. හැබැයි ප්‍රීතිය ඒ කියන අවස්ථාවේදී ඒක විවේක මිශ්‍රිතෝ විරාග මිශ්‍රිතෝ විරෝධ මිශ්‍රිතෝ වස්තග්ග පරිණාමී ප්‍රීතිය කියලා කියනවා. හරි මොනවද මේ විවේකයන් කියලා කියන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට මේ විවේක පින්වත් කොටස් තුනකට බෙදෙනවා කාය විවේක, චිත්ත විවේක සහ උපදී විවේක කියලා. කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියලා. කාය විවේක කියන්නේ මේ බොහෝ කාරණා වලින් අපේ මේ කය අපිට මේ තාමත්ම පීඩාකාරී තත්ත්වයන් අයින් වෙලා කටයුතු වලින් අයින් වෙලා යම් විවේකී ස්වභාවයකට පත් කරගන්න ඕන. නමුත් ඒක බොහොම ඕලාරික විවේකයක්. චිත්ත විවේකය කියන්නේ තරහෙන් ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් වෛරයෙන් මාන්නෙන් ඒ වගේම නිත්‍ය හැඟීමෙන් ඒවායින් අයින් වෙලා හිත ඒකාරම්මණයක වැටෙන මට්ටමකට විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙන අවස්ථාව දක්වා සිත් මේක ඒක හින්දා අපිට විවේචයක් ලැබෙන්න ඕනේ හරි මෙන්න මේ විවේචයන් තවත් පිටක කාය විවේච කියන එක අර්ථ දක්වන්න පුළුවන් අපිට කියන මේ මේ කයට විවේකය ලබා දෙනවා කියන තැන පින්නත් නේ අපිට කියනවා මේ අපි දන්නවා අපි ඉන්නේ හරි සංසුන් ස්වභාවයක නෙවෙයි නොසංසුන් ස්වභාවයකයි. ඒකට ඊළඟ බොජ්ජංගයේදී මම සාකච්ඡා කරන්න මේ හැම වෙලේම අපි අවිස්තිච්ච දේ විතරක් වගේ. හැම වෙලේම මේ වේදනාවල්, සංඥාවල්, සංස්කාරයන් විඥාන කියන ඒවා රාගයට මිශ්‍රිත හින්දා රාගයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන හින්දා හරියම මේ හතර හේතුන් නිකන් නොසන්සුන් ස්වභාවය. ඉල්ලම ස්වභාවයක හැම වෙලම සැප වේදනා ඉල්ලන ස්වභාවයක කලබල ස්වභාවයක නොලැබුණු සත්‍යන ස්වභාවයක ආස්වාදයන් කියන්නේ ඇහැට පේන රූපයන් අපි ඇහැට දැකලා ඉන්ද්‍රාව වේදනාවක් කරනවා ඒක අපෙන් අයින් වෙනකොට දැනෙන පිච්චෙන දේවල් වගේ උපදිනවා. ඒ පැවිදි ගැවිලි සහිත ආශ්‍රයයන් උපදිනවා. ඒකින්ද මේවා බලාපොරොත්තු වෙවි මේ ඔකගේම මිශ්‍රණයෙන් වෙලා තියෙන්නේ මේ වගේ කිසි අර පස්සද්ධියක් නැහැ. හරිද? ආන්වේෂණ මේ කාය වේදනාවක් නැහැ. වේදනා සංඥා සංකාර කියන වගේ යම් කිසි සංසිඳීමක් තියෙනවා නම් ආයේ සංසිඳීමත් එක්කයි මේ කාය විවේකයේ කෙනෙක් ඇති වෙන්නේ. සිතේම සංසිඳීමක් වෙනවා නම් ඒකත් එක්කයි සිත විවේකයේ කෙනෙක් ඇති වෙන්නේ. එහෙනම් කාය විවේකයේ තිබුණත් තමයි කොච්චර කායට විවේක දුන්නා ලොකු පීඩාවක් තියෙන ලාවක. මේ කායත් කාය අඳුර තියාගෙන විවේකෙන් දුන්නේ. නෑ කොහොමවත් මේ විවේක ගන්න බෑ කාය විවේක ගන්න බෑ. හරි? එහෙනම් ඒ පිළිබඳව අපි ගඟ ඉස්සරහින් කතා කරමු. කොහොමද මේ කාය වේක චිත්ත වේක චිත්ත විවේක කියලා එකක් තියෙනවා ඒක තමයි චිත්‍රි කොටස නිෂ්කම්බන වශයෙන් විවේකයක් ලැබුණාට පින්නත් හරිද දැන් අපි අර පොලිය දෙවගේ වෙයින් හිටියට ණය බරෙන් නිදහස් වෙන්නේ නැහැ නේද කවදා කපල ගන්නත් ආ ඉවරනේ නැහැ අන්න වගේ සම්පූර්ණයෙන්ම මේකේ ආයතරයක් තරහ ආදිය ඇති වෙන්නේ නැති වෙන අපි තරහක් ඇති වුනහම ඒක සංසිඳවා ගන්නවා මෛත්‍රිය. අනාත්ම සංඥාවක් අනාත්ම හැඟීමක්. නමුත් නැවත ඇති වෙන ස්වභාවයක් තියෙනවා නේද? ආය ඇති නොවෙන්නම නේද? ආය ඇති නොවෙන්නම මේක සකස් කර ගැනීමයි ඒ උපදීන්ගේ විවේකය කියලා කරන්නේ. උපදී කියලා කියනවා උපදී කියලා කියනවා උපදී කොටස් හතරකට බෙදෙනවා කාම උපදී කියලා. කාම උපදී කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තියටමයි. කෙලස් වලට කෙලස් වලට පංචකාම ගුණයට කියන කාම උපදේශය. අන්න ඊළඟට ක්‍රෝසෝපදී කියලා කියනවා ලෝභ අපේ හිතේ තියෙන ලෝභ, දේශ, මොහොත. ස්කන්ධෝපදී කියලා කියනවා උපේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් වලට. ඊළඟට අනුසංස්කාරෝපදී කියලා කියන්නේ අර පුණ්‍ය අභි සංස්කාර, පුණ්‍ය අභි සංස්කාර, ආනන්ද අභි සංස්කාරයන් කියලා කියනවා. නැවත බලව සකස් කරන අර්ථය උපදී විතර සාකන්න. හරි මේ වගේ අතන දෙන්න ඕනේ. මේ වගේ අතන අතන දෙන්න නම් අපි මේ හිතේ තියෙන ආශාව ප්‍රහීන කරන්න ඕනේ. ප්‍රහීන කරන පදාංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සමුච්ඡේද වශයෙන් එතකොට අන්න ආයතරයක් විවේක වටනවා පදාංග විවේක, විස්කම්බන විවේක කියලා අපි කරා තම සමුච්ඡේද. ඒ කියන්නේ මේ මට දැනනකොට ආය කවදාකවත් මේ සිතේ ආය මේ මේ තරහ වෙන උපදින්නෙම නැහැ. ආය මගේ සිතේ රාගය කියන එක උපදින්නෙම නැහැ. හරි මේ ලෝකේ අරමුණු කරනකොට හිතන්න මොකක්ද? මේ ලෝකෙම ඔක්කොම මිනිස්සු ටික මරනවා මම විතරක් හිත වෙලා. මේ ලෝකෙම ඔක්කොම මිනිස්සු ටික මරනවා කියලා කල්පනා කරලා මම විතරක් හිත වෙලා. මම කාර්ය වලදී යනකොට මට හොයන්න දෙයක් තියෙනවා ඒකට. නෑ. රූපේ මට අරමුණු කර කර හොයන්න දෙයක් තියනවාද රාගව? නෑ. මරන්නේ නැතුවම මිනිස්සු ඔක්කොම මරනවා. ඒ මොකද්ද මම කියන්නේ? මගේ හිත අරමුණු කරන කියන්නේ මගේ හිත කිසිදු මෙලෙහි කිසිදු වස්තුවක් රාගයෙන් අරමුණු කරන්න දෙයක් නැහැ. රාගය උපදින්න ලෝකේ කිසිම වස්තුවක් නැත්තම් මට ඒ මගේ උපදින රාගය අසරණ වෙනවද නැද්ද? රාග අරමුණක් නෑ අරමුණක් ගන්න නිමිත්තක් නෑ. ඔක්කොම නිමිත් රසබයි කියලා දැන් ගන්න. ඇහැට පේන කනට හරන නාසයට දිවට ශරීරයට දැනෙන මනසට දැනෙන සියලු නිමිති සියලු අරමුණු පිළිකුලයි අසුබයි අතාරයි කියලා මගේ හිත මට පණවිඩය දෙන දවසේ සම්පූර්ණයෙන්ම කොච්චර නිදහසද ගන්නවට මගේ හිත මොනතරම් සංසිඳීමක්ද බලන්න. ඇයි? දැන් තියෙන සංසුන්කම හැම මොහොතකම ඉන්නේ බලාපොරොත්තුවකින් අපේක්ෂාවකින් දකිවා දකිවා දකිවා නේද මේ ප්‍රිය රූප දකිවා කියලා කැමති රූප දකිවා කියලා අතුලාන්ත තල්ලුවක් හැම නිමේෂයකම තියෙනවා අන්න ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා අවබෝධයක් එක්ක එයා කොච්චර ප්‍රීතියකින් ඉන්නවද ඒක නේද ඒක ඒක ආය කවදාකවත් නැති මොනකටද පස්සනවා නම් අන්න සමුච්ඡේද වශයෙන් ලැබිච්ච දෙයක් තදාංග විකත් විස්තර කරා විතර විස්තර කරා තදාංග ස්කන්ධන කියන්නේ මොනවද කියලා අර ප්‍රහාණ සංඥාව ගැන කතා කරද්දී. ඒ කියන්නේ ඉන්දිය සංවර ඇති වෙන විදිහට අපේ සිත් සකස් වෙලා තියෙනවා නම් අන්නතන එනේන ඒවා එනේන අකුසල ඒ කුසලයෙන් යටපත් කරමින් තියෙනවා නම් අන්න එතකොට කියනවා කුසල බලය වැඩි නම් ඒක තදාංග වශයෙන් යටපත් කරලා තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ වශයෙන්ම කුසලයේ යටපත් වෙලා අකුසලයේම අකුසලයේ යටපත් වෙලා කුසලයේම නිවන ආදී යටපත් වෙලා හිතේ කුසලයේ ප්‍රබල වශයෙන් නැగిලා නම් එතකොට කියන නිෂ්කම්මන වශයෙන් කියන විවේකය කියලා. අද ඒක එක ලොකු එකක් මම කියයි ඒ මොහොතත් ප්‍රබල අවස්ථාවක් කාමචන්ද විවාහාවේ තියෙන මෙතු පැතිරි පුතාගේ කිසිවක් නැහැ. අර පොලිගේ වගේ හිතේ කරා ණය වල සම්පූර්ණයෙන් ගලවනවා වගේ ඒ මොහොතේ. අර එන කෙලෙස් ධර්මයන් සම්පූර්ණයෙන් කැපිලා ගියා කියලා දන්නවා නම් ආයෙ දුවලන්න නැති වෙන්නම කැපිලා ගියා කියලා තමන් දන්නවනේ ඒකට කියන සමුච්ඡේද විවේකය කියලා. ඊළඟට නැවත නැවත යටපත් වූ ඇති වෙනවා සම්පූර්ණයෙන් වේයන් ගැනීමක් තිබේද අන්න ඒකට කියන ප්‍රතිපස්සද්ද විවේකය කියලා. අර නිරෝධ සමාපත්තියට කියන නිස්කරණ විවේකය කියලා. අර සමාපත්තියට. ඉතින් මේ වගේ රැස්වන් තුළ උපදිනා වූ යම් ප්‍රීතියක් තියෙනවා නම් අන්න ඒ ප්‍රීතිය තමයි එතන ඒවා අරමුණ විවේක නිස්සිත වූ විරාග නිස්සිත වූ විවේක නිස්සිත වූ කියලා කියනකට නේද මේ මාර්ගයට නිස්සිත වෙන ප්‍රීතියයි ඒ කියන්නේ මොන අවස්ථාවේදීද මාර්ග මාර්ගයට උපදින වෙලාවේ එහෙනම් අපි මේ නිවැරදි ප්‍රීතිය උපදවාගෙන ඒ ප්‍රීතිය වර්ධනය කරගත යුතු වෙනවා කොතන දක්වාද මාර්ග අවස්ථාව දක්වා ඉතින් ඒක ලෝකාමිසයෙන් නිමිච්ච, කාමාමිසයෙන් නිමිච්ච, වර්තාමිසයෙන් සසර යන්න හේතු වෙන නැති වෙන ආකාරයේ ප්‍රීතියක් පිළිතුරු සංහාව දුර වෙන ආකාරයේ ප්‍රීතියක් පිළිතුරු නිවාමස ප්‍රීතියක් කරනවා. ඉතින් අපේ හිත අර මතකනේ මම කියවනේ මේ මේකට සබ්දම විතරක් කියනකොට තව දේවල් ගැන මතක් කරන්න ඕන. මේක අවබෝධ කරගන්න නම් ඉස්ලාම කාගෙන් හරි මේ පිළිබඳව අසා දැනගෙන යන්න ඕන කටකරගත යුතු වෙනවා නේද? ආනික තමයි පංච ප්‍රාදානස්කන්ධය පිළිබඳව තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පිළිබඳව තියෙනා වූ නුවණ. කෙලෙස් කිස්මතුවකට ඒ නුවණ තිබුණාට මේ කෙලෙස් ඉදිරියේ ඒ නුවණට මොකද වෙන්නේ? වැහෙනවා. නේද? ඒ නුවණ නැති වෙලා යනවා. මොකද කෙලෙස් කෙලෙස් වලින් බාරට යනවා. එහෙනම් ඒ නුවණත් එක්කම වෙදිච්ච මොකද තියෙන්නේ හැම වෙලේම? ඉන්නේ තියෙන්නේ. දැන් මම මොකද උදාහරණ ගන්නවාම කියන්නේ මොකද මම හැමදාම කිව්වක් තමයි අපේ ජීවිතේට එකතු වෙන්න ඕන නේද? පරස වචන කියන එක හොඳ නෑ කියන්නේ නෝනක් ඒක අපි දන්නව නේද? දන්න අය නොදන්න අය පරස වචන කියන හොඳයි කියලා හිතාගෙන. අනිත් පැටවි දෝනවා. ඒ දන්න අය මේ දන්න අය පරස වචන කියන්නේම නෑ. නොදන්න අය කියනවා. ඒකත් ඔයා දන්නේ කියන්නේ හොඳ නෑ කියලා දන්න අය. ආ ඉතින් හොයාගන්න ඕන අපි දිහා බලලා. අපි දන්නවද නැද්ද පරිපූර්ණ කියන එක හොඳ නැහැ කියලා? දන්නවා. ඒකම පරිපූර්ණ කියන්නේම නැද්ද? කියන්නේම නැහැ. කාර කියන්නේ නැහැ. පරිපූර්ණ කියන්නේ හිතරි දෙන වචන. කෙනෙක් පරිස කරන වචන. කියන්නේම නැද්ද? හා. එහෙනම් ඇයි ඒ කියන්නේ ඇයි? නුවණ පිළිබඳ සිහිය නැති වෙන හින්දා. ඒ නුවණ පිළිබඳ එහෙනම් සිහිය හැමෝම තියෙන්න ඕනේ. ඊළඟට සිහිය තියාගෙනම කියන වෙලාවක් නැද්ද? සිහිය තියාගෙන වැඩි කරනව නැද්ද? ඒ බෞද්ධත්වයේ කාම වර්ධනය කරනවා නම් නේද? හුඟක් වෙලාවට දන්නවද නැද්ද මේක වැඩි වැඩක් කියලා? නේද? වැඩි වැඩේ කියලා දන්නවා. එහෙනම් නුවණක් තියෙනවා. ඒ තරම් දෙන වෙලාවේ සිහියක් තියෙනවා. එහෙනම් තව එකක් අඩුයි. මොකක්ද අඩුයි? ඒ නැගිච්ච අකුසල වට කරගන්න අවශ්‍ය කරන ශක්තිය හිතෙන් ආවේ නැහැ. ඒක මොකද කියන්නේ? වීරය කියන්නේ වීරය එන්න හැටි ඒක බොහෝ ආකාර වශයෙන් කතා කරනවා. හරි? එතකොට ඔය විදිහට ඔය ප්‍රේමදර අවබෝධයට අවශ්‍ය කරන අංගයන් මොනවද කියලා අපිට හින්න තේරෙනවද? ඉතින් දැන් කතා කරමු මේ ඔක්කොම ඔක්කොම තුළ හිත අලවා තියෙන දේ තමයි අවබෝධයක් එක්ක නැත්නම් මේ මාර්ගයේ අපිට කරන ප්‍රීතිය උපදවා ගන්න ඕනේ. මෙන්න මේ ප්‍රීතිය තමයි වර්ධනය වෙලා වර්ධනය වෙලා හිමිපැත්ත දක්වාම මේ ප්‍රීතිය අපේ තුල සකස් වෙන දෝන මේ සාන්ත ප්‍රීතියෙන් එහාගේ ප්‍රීතිය. හොඳයි කොහොමද මේ ප්‍රීතිය ඇති කරගන්නේ කියන එක දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. කොහොමද මම මේ ප්‍රීතිය ඇති කරගන්නේ කියලා. එන්නත් මම යකට මෙහෙ කියන්න මේ මට අද දවසේ මේ ධර්ම ශ්‍රවණය වෙනකොට ලොකු සතුටක් ඇති වෙනවා. නේද? ඒ සුත්ත කියනකොට හිත හැරුණාද නැද්ද ධර්මයේ පැත්තේ? නේද? මම මේ නිර්වාණ සත්‍යය උපදවා ගන්න ඕනේ කියලා. නේද? ඒ සාංශපීති කියන්නේ මහා වැඩමති එකක් කියලා. නිර්වාණසපීති උපදවන්න ඕනේ කියලා අරුණාද නැද්ද? එහෙම කිසියක් උපදවනාද නැද්ද? මම වටින කෙනෙක් වෙන්න ඕනේ. මේ මොනවද මම ඇවිල්ලා ඉන්නේ? පුංචි කපුට කරුණා පුංචි සතුටක් අපේට පියාගෙන මම මේ ජීවිතය ගෙවනවා කියලා අදහසක් ඇති වුණා නේද? මම අරගෙන පරණ වාහනයක් ගොඩ හැදගෙන මේක හැදගෙන ඇවිල්ලා මේකට තෙල් දාලා මේකට මේ ගීස් ටිකක් කොහොම දාලා එක එක කරලා මේ බලන නෝකේ පණ ගන්න ගන්න. මහන්සි වෙනකොට එකසරයක් පණ ගන්න එනවා. එකසරයක් පණ ගන්න ඉඳන් නවතිනවා. දැන් මට මොකද තියෙන අදහස? සතුටුද නැද්ද? සතුටුයි. මේක පණ ගැන්වෙන ස්වභාවය දැනට තියෙනවා. හරි දැන් ඉතින් නැවතුණා තමයි. උත්සාහ කරගෙන මේක පණ ගන්න ගන්න පුළුවන්. තව අඩුපාඩු තියෙන්න පුළුවන්. මට ඉස්සෙල්ලා මේක ස්ටාර්ට් කරගන්න මම මහන්සි වෙන්න බෑ. එතන මේක ස්ටාර්ට් වෙන ස්වභාවය තියෙනවා. නේද? ධර්මය ඇහෙනකොට පණ ගන්නුනාද නැද්ද? තේරෙනවද මම කියන්න හදන්නේ? මගේ මේ මානසිකාරය කියන උපකරණය ධර්මය අහනකොට අනගන්නා නේද? මේ වෙලාවේ බැරි අදහස් තියෙනවා මම නිරාංශකත් හොයන්න ඕනේ කියලා. ඔක්කොම හැමදේම හිතන්නේ. මම පාර බහලා දක්නාතුන් පුරකින් ඔක්කොටම යන්න කියලා ඒක හිතනවා. ජීවත් වෙනවා. බාලර භාගයක් මොනවද මට කියන්නේ? උන්වහන්සේට පණ ගන්නේ නැති නැති එන්ජින් වගේ ලොකෙස් තියෙනවා. දැන් පණ ගන්නවා නම් සතුට වෙන්න ඕනේ. මට තියෙන්නේ පණ ගන්න ඕන જાතියේ උපකරණ සැකර පුරුද්දක් තියෙනවා. ධර්මයේ අහනකොට ධර්මයේ හිත ඇලෙන ස්වභාවය තියෙනවා. දැන් මම මොකද කරන්න ඕනේ? එක දිගට පණ ගන්නවා වගේම වාසය කරන්න නම් මේ අහිච්ච ටික හින්දා පණ ගන්නවා නම් නේද? අහිච්ච ටික මාර්ගක මෙහෙ කරන්නේ. ඒ මෙහෙ කරනකොට පණ ගන්නවා නම් නැවත නැවත මෙහෙ කරන්න ඕන. ආන්නේ ප්‍රීතිය මේ ධර්මයේ ධර්ම ප්‍රීතිය හිතේ කදින් උපදවාගෙන වාසය කරන්න උපක්‍රම 10ක් තුන පෙන්වන්නේ. ඒ වගේම පළවෙනි තමයි බුදුරජාණන් වහන්සේ ගැන මෙහෙ කරන එක. බුදුරජාණන් වහන්සේ ගැන මෙහෙ කරන එක. හරි. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැන මෙහෙ කරන එක. උන්වහන්සේගේ බෝසත් ජීවිතය ගැන මෙහෙ කරනවා. මට ලැබිච්ච දායාදයක් විතරම මෙහෙ කරනවා. මම අහන යාත්‍රාගේ මම මේ බණ කියනකොට මගේ හිතේ කුසල් උපදිනවා. නේද? මට නුවණ උපදලා තියෙනවා. ඒ නුවණ මට ආවේ කාගෙන්ද? ආසන්නම කාරණාව කවුද? මගේ පළවෙනිම දෙමාපියෝ. ඊළඟට ගුරුවරු, ධර්ම ගුරුවරු, කමඨහන් ගුරුවරු නේද? මේ ඔක්කොම කියපු දේවල් අහපු දේවල් හේතුවෙන් මට දැන් මේ ධර්ම කරාගෙන සකස් වෙනවා. ඒ ගුරුවරුන්ට ආයෙ කොහොමද? ඒ අයුරෙන්නේ ඒ ගුරුන්ට ආවහන්න. ආ ඔම පොලිමර උඩ උඩ උඩ උඩ හොයාගෙන හොයාගෙන හොයාගෙන කොහෙනාද ඉන්නේ? ගෝලයන් හතරේ. ගෝලයන් හතරේ කොහෙද? කාර්මික ආශක්තිය නේද? ඒ බවදාන පුරපු ඒ කාර්මික ආශක්තිය හේතුවෙන් උපදනා වූ කුසල අකුසල පිළිබඳ වූ නේද? අතන තම දැනුම. ඒක එතන ගහට ආපු ඒ ගැලීම අතර මම තෙක්ම ගන්නවා. එතකොට එහෙම කම් නැති කරනවා. කාටද කියන්නේ? නේද? කාටද කියන්නේ? මොනවද කරන්නේ? ලෝකයෙන් සතුටුපදවන්න උත්සාහ කරන අපිට ලෝකයේ පැත්තක තිබ්බාවේ ලෝකව නැතුව හිතේ සතුටුපදවා ගන්න විදිහ නේද? කියලා දුන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැත්තම් අපිට උත්සාහ කරනවා. නේද? එහෙනම් මම කොච්චර භාග්‍ය සම්පන්නද? දුර්ලභ මනස ජීවිතයක් ලැබිලා තියෙන බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක. එතකොට මට හැම දෙයකටම විසඳුමක් හම්බෙලා. එවැනි බුදුරජාණන් වහන්සේ කියලා ඒ භාග්‍යවත් වූ අරිහත් වූ කියලා ඒ ගුණ දැනගෙන භගවා අරහං සම්මා සම්බුද්ධ ඒජාකරණ සම්පන්න ආදී වශයෙන් ඒ ගුණයන් දැනගෙන කොයිතරම් නිරවයේ නිරවයේ ශාස්ත්‍රයන් වහන්සේ නමක් මට ලැබිලා තියෙන්නේ නේද කිසිදු ධර්මයක අඩුවක් නැතුව මගේ මේ මනසේ කාර්ය සකස් කරගන්න අරමුණු වෙනස් කරලා නිවැරදි චින්තනයක් ඇති කරගන්න උසස් මානසිකත්වයක් ඇති කරගන්න අවශ්‍ය කරන සියලු දේ දේශනා කරපු උත්තමයන් වහන්සේ නමක් මට ශාස්ත්‍රයන් වහන්සේ නමක් විදිහට ලැබිලා උන්වහන්සේ කියන දේ කරන කරන දේ කියපු සහ සියලු ආදර්ශයන් යුක්ත තමන් වහන්සේ අවබෝධ කරගෙන අන්නට අවබෝධ කරගන්න කියලා අවවාද කරපු රහසන්වත් පවුන කරපු ඕනෑම කෙනෙක් ගණනය කරන්න පුළුවන්කම තිබුණ මහා උත්සමයක් මත ශාස්ත්‍රයන් වහන්සේ නමක් දෙල ලැබිලා ආස මේ දුර්ලභ මනස ජීවිතය පිළිබඳව අදහසකින් අපි මොනවද කරන්න ඕනේ හරි මේ මනුස්ස ජීවිතය කියන එක පිළිබඳව මේ වගේ නිකන් ඉඩම් කාලයකට ගේ කාලයකට මස්තක කීපයකට මොනවද මස්තක? දෙකේ තියෙන මස්තක දන්නවන්නේ කිලෝ 70 ඒවා තියෙනවා 80 ඒවා තියෙනවා 60 ඒවා 40 ඒවා ඒක කිලෝ 15 ඒවා තියෙනවා නේද ඉඳලාම. එහාට මෙහාට කරන මේ මස්තක කීපයකට මේක සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා මුළු ජීවිතේම ඒ වගේ දේකට කැප කරා කියලා අපි වැඩක් කරන්නේ නෑ ඊට විහාගේ ලොකු දෙයක් කරගන්න තියෙනවා අපිට. හරි කියලා දන්නවද? හ්ම්. මේ බලන්න. ගොවිය ගොවිතැන් කර කර ඉන්නවා. ඉන්නවලාවක වියගහ කඩනවා. කඩලාම එතනම අතල්ලා දානවා. හයියෙන් රහින්දර නැහැ. සහලාය සම්බුරේ නිරවල් උත්‍රාවල විදිහට අපි අස්තක් කරන්න ඕනේ. ඇවිල්ලා මේ වියගහ පාවෙන්න ඕනේ. ගමෙන් ආරගෙන ඉතින් මේක විදිහ ගන්නවා. නේද? ඒවන කෙනෙක් මේ ගැතු හරක් බනින්න ගන්නවා. ඒ මොකක්වත් නැතුව මේක අලකට වැටෙන්න ඕනේ. අදන් පාවෙන්න විතර. ඇලේ ගල්ලා සූර වෙන්න බෑ. කටපඩුවා සූර වෙන්න බෑ. ඒක හොයවත් රෝණයට මේ වියසිදුර තියෙන මේ කාලම ගංගට වැටෙන්න ඕනේ. ගංගේදී මේක ඒකම ඒක විසින්ම දිරලා යන්න පුළුවන්. නැත්නම් වැලි ඇස් යන්න පුළුවන්. මිනිස්සු කවහරි ගන්න පුළුවන්. සත්තු කවහරි ගන්න පුළුවන්. අවනසෝ ගන්න පුළුවන්. ඒ මොකක්වත් නැතුව මේක මහා මොහොත දක්වාම යන්න ඕනේ. මහා මොහොතේ ගියාට පස්සේ අවුරුදු 100කට තරම් උඩට යන ප්‍රස්තාවය උඩට එන්න ඕනේ. එදා හඳපාලා තියෙන්නත් ඕනේ. කොහොම සම්බන්ධතාව කොතර අඩු වෙන වෙන්න පිළිද ගන්න නේද ඒ ඔක්කොම හරි මේ කස්බෑ වේදනකට වාගේ අහන්නේ හරියටම අර විශේෂිතට සම්බන්ධ ඕනේ ඕකේ ඔක්කොම යහකියාව කොතර මේක ආය දෙකෙන් වැඩි වෙනවා එක හැක් කන කන හැමෝම අනිත් හැයක වැඩිම ඕනේ අන්න ඒ සිද්ධිය සිද්ධ වෙලා ඒ කන කස්බෑ වාගේ සිදුරෙන්නේ අවුරුදු 100කට කරගෙන යනකොට එන්නේ නේද? එතකොට විශේෂයෙන් අහස බලනවා කියන සිද්ධිය දුර්ලභ එකක්ද සුලභ එකක්ද? මොකද්ද? එහෙම හිතන්න. දුර්ලභ සුලභ කියන්නේ සාපේක්ෂ ධර්මතාව. අපි කියන්නේ ඒකට සංසන්දනය කරලා දුර්ලභ සුලභ කියන්නේ. සංසන්දනය කරලා දුර්ලභ සුලභ කියන්නේ. ඔන්න සිද්ධිය සුලභයි කියනවා. මොකටද කියන්නේ? මනස ජීවිතයක් ලබන්නට වෙන්නේ කෙනෙකුට. හරි එහෙනම් මේ ලැබිච්ච දේ වටිනාකම අපිට නැහැ. හරි ඒ මදිවට මේ මෙච්චර දුර්ලභ මනස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ මට නිවැරදි සාස්තු වහන්සේ නම ලැබිට ආශ්‍රය බුදුරජාණන් වහන්සේ ගැන තමන් මෙහි කරන්න ඕනේ. ආන්නේ මෙහි කරනකොට අර පොඩි පොඩි ප්‍රශ්න ඔක්කොම අපිට දැනගන්න. ඒක මේක මහා කෝලමක් වෙලා තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ අපි මේ ප්‍රීතිය උපදවා ගන්න විදිහ. ඒ ජීවහනිස්තික දෙවනස් දැන් තියෙනවා අපිට. ඒකම ගෙවල් වල ඉන්නකොට තියෙන දෙවනස් වර්ගයක් තියෙනවා. ආන්නේ ජීවහනිස්තික දෙවනස් දැන් අයින් කරගන්න කියනවා. කොහොමද දන්නවද? දෙකමනසික දෙවනස් දෙයක කරලා. මේක හොඳට තේරෙන්නේ නැහැ. මොන බලන්න. මම කියන්න. මම හැමදාම පාර යනකොට මගේ ගෙවල් ළඟ ඉන්න කාටත් හරි සිතේ කෙනෙක් කතා කරලා යනවා. තාත්තා කතා කරන නැත්නම් මට හරියට හිතට දුකයි කියලා ගන්නවා. ගෙදර යනකොට කතා කරලා යනවා. දැන් මට ගෙදර ලොකු උත්සවයක් ඇවිල්ලා. සතියකින් තියෙනවා මට මේ උත්සවය සාර්ථක කරගන්න. දැන් මට වෙනත් දුකක් ඇවිල්ලා තියෙනවා. වෙනත් පීඩනයක් ඇවිල්ලා තියෙනවා. මම මේක සාර්ථක කරගන්න ඕනේ. මම හරියට හරියට දුවනවා දැන්. හරි. මම හරියට හරියට දුවනවා ඉක්මනට මේක ආයෙ මට වෙන දෙමනස්සක් ඇවිල්ලා තියෙනවා. වෙන වෙන අරමුණක් තියෙනවා. ඒක කරගන්න බැරි නම් ලොකු දුකකට පත් වෙනවා කියලා මම දන්නවා. ආන්නේ අරමුණ වල තියෙන හින්දා අර ළඟින් එක්කනත් කතා කරලා ගියේ නැහැ කියලා මට ප්‍රශ්නක් වෙනවා. මොකද බයගෙන කතා කරන්නේ නැතුව යනවා. ගානක්වත් නැහැ. ඇයි ඊට වැඩි දුකක් සිද්ධ වෙනවා. ඒ වගේ මේ එක එක්කනාගේ වචන එක එක්කනා විස්තුවා නේද? පොඩි පොඩි දේවල් අරක නැති වුණා මේක නැති වුණා කිසි වටෙම විඳුණා කිය අපි නරෙන් හදනවා නරේ. ඇයි ඒ? ලෝකයේ ධ්‍යානවාදී ලෝකයේ මාර්ගඵලලාදී මේ තියෙන ඒකත් වැටෙන නේද? නේද? අන්න ඒ ඒ උතුම් පැත්තට පැත්තෙච්ච රත්නේ බුදුරජාණන් වහන්සේන්ටයි. අන්න ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ උතුම් පැත්තට පැත්තෙච්ච ඒ අතරගත මම මේ බුද්ධ ශාසනයේ දුර්ලභ මනස ජීවිතයක් ලැබලා ඉඳලා මට තාම ඒක කරගන්න බැරි වුණා ඉක්මනටම කරගන්න ඕන කොයි මොහොතේ මගේ මරණය සිදු වෙයිද? දන්නේ කියලා අන්න විරාගයට හේතු වෙන දෝමනස්යක් තියෙනවා. නෙක්ඛම්මයට හේතු වෙන දෝමනස්යක් තියෙනවා. ආන්‍ය දෝමනස් උපදිනවා. ඔය පුංචි පුංචි ප්‍රශ්න ටික ඔක්කොම රසවරයලම කතා කරන අනිත් සත්‍යවල ඉන්න මට මේ වෙන වැඩක් තියෙනවා. මේ උවාගෙන මට මේ දැන් වයසට ගිහලා මට මේ ඉඩම් ගන්න, දේවල් ගන්න, දොරවල් ගන්න, විවාහ ගන්න නේද කෝලම් කතා කර කර ඒක ඉස්සනාවි උපදී පහහින් දලාව මට මොකද මේ බුදුරජාණන් වහන්සේ මට හම්බලා කියනවා ඒක මට වෙන වැඩක් තියෙනවා කියලා තමන් හිතේ ඒවා බාර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි කිව්වේ කිව්ව දෝමනස් උපදින්න ඕනේ කියලා. හරි හරි. එහෙනම් ඔන්න ඒ විදිහට අපේ හිත සකස් වෙලාද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. ඒ එහෙම සකස් කරගන්න නම් මේ මහා උත්තරයන් මහන්සියයන් තමයි මෙහෙ කරන්න ඕන. කරපු කැපකිරීම ගැන මෙහෙ කරන්න ඕන. පාරමිතා පුරන්න විඳ දුක් විඳ ඔක්කොම දුක් විඳ මං වගේ කෙනෙකුට පිටවෙන්න නේද? ඒ ගැන දැනෙන්න ඕනේ. ඒ ගැන මට මහා පීතියක් උපදින්න ඕනේ. මට බුදුරජාණන් වහන්සේ ලැබිලා. අදුවක් නැතුව ලැබිලා බඳන්නේ. අදුව දැනට තියෙන එකම අදුව තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරය නෑ. චතරයි. ඒ සිය ශරීරය අපි ස්පර්ශ කරන්න නෑ. අනිත් සියලු දේ තියෙනවා. එහෙන් දකින්න නෑ. අනිත් සියලු දේ තියෙනවා. ඒ ධර්මයේ තියෙනවා ප්‍රසන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය වෙන සියලු ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ නිසා අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ගැන ඒ කියන උත්කෘෂ්ඨ ස්වභාවය ගැන මෙහෙ කරපහම අපේ හිතේ මහා සතුටක් වෙනවට කවුරු නැතත් කමක් නැහැ. මට මොනවා නැතත් කමක් නැහැ. මගේ හිතේ සනසන උපදවා ගන්න පුළුවන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මට මගේ ජීවිතයට ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම තමයි මේකත් එක්කම ඉස්සරලා යන ධර්මානු ධර්මානුස්තති අනුස්තති කියන්නේ නැවත නැවත නැවත නැවත විකිරීම අනුසතිය කියන්නේ නැවත නැවත විකිරීම. එතකොට බුද්ධ අනුසතිය කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවත විකිරීම. ධම්ම අනුසතිය කියන්නේ ධර්මය ගැන නැවත නැවත විකිරීම. ඉතින් ධර්මය ගැන සිහිකරත් නම් පින්නත් නේ. ආයෙ තමයි දැනට අපිට ඉන්න ගුරුවරයා. <laughs> මේ සාස්ත්‍රීය ශාසනයෙහි ධම්ම ශාස්ත්‍රයන් වහන්සේ කවුද? ධර්මයයි. එන්නේ සංඥා සම්පූර්ණ දේශනා කරා. අද මේකට තේරුම් ගන්න හොඳ තමයි. හිතට එකඟ ජීවත් වෙන කාර්යය. අපි කියන හිතට එකඟ ජීවත් වෙනවා මං කියනවා. ආඩම්බරෙන් කියන්නේ හරිද? හරිද? වැරදිනවා. හිතට හරි හිතට හිතට හරි කියනකොට වැරද හරි. හිත හරි දෙයට එකම නම්. නේද? අපේ හිත වෙලාවට වැරද්දට නෑ. මම හරියටම ස්වාමීන් තම හිතරේම කියත් කෙනෙක් හරි කියලා කල්පනා කරනකොට අසත්පුරුෂයෙක් ඉන්නවා. මම හිතාගෙන ඉන්නේ මට දැනෙන්නේ අසත්පුරුෂයෙක් කියලා. හරි? මම අදහන් දැන කරන් කවුරු හරි මගෙන් අහනවා හිතට එපා වෙන කෙනෙක් අක්කේ ආවරම් හොඳ මනස් වෙන්නේ නැහැ. කොහොමවත් කරන්නේ හිතරේ මොනවා කියන්නේ. හරි? මම අද රෑ ගහනකොට රෑ මධ්‍යම රාත්‍රිය වෙනකන් මම හරි අසත්පුරුෂයෙක් කියලා කවුරු හරි කියලා මම හරියට දැනගන්නවා. ප්‍රවීණව අරගෙන වර්ණනා කරලා විතරක් නෙවෙයි දැන්ද උදේම අරගෙන වර්ණනා කරන්නේ අරපරසේ කියලා හිතට කොහොමයි නමුත් හරි දේට එකගෙනම සිත අන්න හිත හරි එහෙනම් කො එක එකන එක එකනට මේ ලෝකයේ තියෙන එක එක දේවල් දැනෙන්නේ එක එක විදිහට ආඩ බන්නේ හරි සුදයිනේ යම් අරමුණක් සිදුවේ නිවැරදිම හැඟීම නිවැරදිම හඳුනා ගැනීම නිවැරදිම වේදනාව නිවැරදිම සංස්කාරය උපදින්නේ කාටද ඒ අරමුණු යථාභූත ස්වરૂප සත්‍ය වශයෙන්ම ගන්න කෙනාට ඒක එහෙම එහෙම ධර්ම තුනක් තුළ උපදී ධර්මතා හිතේ උපදිනවන හැඟීම් පිළිබඳ සම්මාකම් කර ගන්නකොට අපිට දේශනා කරලා තියෙනවා ඒ අනුව ධර්ම උපදිච්ච උතුම් පිටකවල ඉන්නවා කවුද? රහතන් වහන්සේ එන රහතන් වහන්සේගේ චින්තනයක එකක් තියෙනවා. ඒ රහතන් වහන්සේගේ චින්තනය ගැන අපේ ධර්මයේ ඒ චින්තනයට ළඟා වෙන සියලුම පියවරවල් ටික ධර්මයේ තුල හම්බලා තියෙනවා. ඒ චින්තනය මගේ సంతානය සකස් කරගන්න ඕනේ. ඒක ඔක්කොම හම්බලා තියෙනවා. එහෙනම් මම සංසන්දනය කරන්න ඕන කාත් එක්කද මගේ හිත? රහතන් වහන්සේගේ චින්තනයත් එක්ක නේද? සංසන්දනය කරන්න ඕනේ. මම හිතාගෙන කියන නැත්තන්ට දන්න ගොඩක් මම හරි කියලා. දැන් මොකද කරන්නේ? මේකට හිතට එන්න තමයි. කිව්ව ගමන් වෙන අපි බණක් කිව්ව බණට කියවනට හොදි කියවන්න වැඩේ නම් වෙලා තමයි නැත්තම් උන්වන්ට එහෙම බණ කියන්නේ නැහැ කිව්වේ. හොඳ මුලාකට පැත්තෙන් පුළුවන් ගයි. මට ඕනෙත් නැහැ මොකද දැන්. මට බලන්න මේ කරපල් බණ කියලා මට කිසිම සාහනාවක් නෑ දැන්නෙත් නෑ තමයි. හරි කවුරුත් මට අභියෝග කරන්නේ නැහැ මොකක්වත් නැහැ ඉතින් ටික ටික ටික ටික මගේ මාන්න හැදෙන්න පුළුවන් හැදලා ඉවරලා මම ප්‍රකාශ කරනවා මේ වගේ තැනකදී මම රහත් කියලා එහෙම ලොකු කරන්නේ අන්න දාට අපිට කරන්න වැඩක් තියෙනවා අපේ ධර්මය පිළිබඳ නුවණ අඩුයි ඒක ගවේෂණය කරලා තියෙනවා අඩුයි හරිද නිවන් දැකීමේ මතුවයි පින්නත් මේ ධර්මයේ පිළිබඳ අපේ දැනීම ඇති කරගන්න ධර්මයේ ගවේෂණය කරපු වෙනාට භාෂිත භාවයක් තියෙනවා. රහතන් වහන්සේගේ හැසිරීම රහතන් වහන්සේගේ ජීවිතය රහතන් වහන්සේගේ සිතුවිලි නේද? රහතන් වහන්සේ නමක් කටයුතු කරන විදිහ ගැන අපිට අනුමාන ඥානය තියෙනවා ධර්මයේ ගවේෂණය කරලා. ආන්නේ ධර්මයේ තියෙන කාවේ ශාස්ත්‍රයත් ඒකයි. හරිද? බුදුරජාණන් වහන්සේ කියන කවර රහත් වේගම අපි මොකද කරන්නේ? කුදරය අල්ලගන්න. එහෙම නෑ මේ කට්ටියක තියලා මේ කුඩලලා අල්ලගෙන එකන් ගිහලා පරීක්ෂණයට භාජනය කරන්න පුළුවන්. දැන් පරීක්ෂණයට භාජනය කරන්න පුළුවන්. කුඩලලා අල්ලගන්න ඕනේ කොහොමද? එතුමාගේ හැසිරීම අපි ගවේෂණය කර කර සංසන්දනය කර කර බලනවා රහත් එක්කමයාගේ හැසිරීම ගැන අපි රහත් නුනට ධර්මයේ තියෙන සංසන්දනය කරන්න. තමන්ටම සැකපිරිනවා. දැන් මට සැකපිරිනවා. මම රහත් වෙලා දැක්කේ. උපදේශකෙත් නෑ වගේ. අහක් කරගත්තේ ඒක සැකයක් වුණා. මම මොකද කරන්නේ? අනේ රැස්කෙත් යන්නේ. මම මොකද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තියෙනවා. ආනකට තමයි සිතුවේ සංසංගත ලබන සෝවන් පුද්ගලයාගේ ලක්ෂණ පිළිබඳ ධර්මයේ ඕනෑතරම් හොයාගන්න තියෙනවා. අයින් වෙන දේවල් ගැන තියෙනවා. අයින් වෙච්ච පුද්ගලයාගේ සිතුවිලි ගැන තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? සංසංගත කරලා තමන්ම මිනිස්සුන්ට දෙනවා. අරේකාන්ත සීලෙන් සමන්නාගතයි කියලා කියනවා. මේ බුදුවණන්සේ වැඩ ඉන්න කාලෙම ආනන්ද හඳුරු පුතුම වැඩවගා දුන්නා. මොනවද? නාදිකා ග්‍රාමයේ ගියලා ඉවරක් නැතුවම අහවලා කොහොමද අහවලා කොහොමද අහවලා මරණය කොහොමද ඉවරක් නැතුව අහන් පටන් ගත්තා. බුදුසසුන වහන්සේ ඊපස්සේ මේ ධර්ම පරියාය දේශනා කරා. කෙලසෝවන්ට දැනගන්න විදිහ දේශනා කරා. අපේ ශ්‍රද්ධාවෙන් යුක්තයි අරියකාන්ත සීලය යුක්තයි කියලා දේශනා කරනවා. තවත් එක සූත්‍ර ධර්ම කපටිකුල සූත්‍ර ධර්ම තුන වසුරුමල අයින් කරගෙන වාසය කරනවා කියලා. ඉතින් මේ අපිට ගවේෂණය කරන්න පුළුවන්. ගවේෂණය කරලා හොයාගන්න පුළුවන්. එහෙනම් අපි මුලාවට වැටෙන්නේ නෑ අන්න ධර්මය ගැන මෙහෙ කරගහම අපිට මහා සතුටක් ඇති වෙනවා. ඇයි? සාස්ත්‍රීය ධර්මයේ ඇත එහෙනම් සංසන්දනය කරලා මට නිවැරදි තීරණය කරන්න පුළුවන්කම තියෙනවා මාව අසරණ නෑ කියලා. පුදුමාකාර ප්‍රීතියකට පිටපත් වෙනවා වෙනවා. ඒතකොට බුද්ධානුස්සතිය වගේම ධම්මානුස්සතියත් අපිට ඉහළ දායකත්වයක් ලබා දෙනවා තමන්ට ප්‍රීතිය උපදවා ගන්න. අපි ඒවා පැත්තකින් තියලා ගාඩෝ වැලි නේද? එතකොට සිමෙන්ති කොන්ක්‍රීට් යකඩකෑලි වාහන අපේ තියෙන ෆෝන් නේද? ඒ වගේ දේවල් වලින් ප්‍රීතිය උපදවා ගන්න තමයි. මෙච්චර වටින ශාස්ත්‍රීය ශාස්ත්‍ර ශාසනයක් ධර්මයක් තියෙද්දී නේද? අතිපූති උපදවා ගන්න භාවිතා කරලා තියෙන්නේ මේ ගෙදර තියෙන මස් පැකට්ටිය. ඒවා දැකීමෙන් මොකද නාවකට අන්තිමට මස් පැකට්ටක මොකද වෙන්නේ? ගල් වෙනවා දවසක. අන්තිමට මේ පැකට් එක ගෙදර තියාගෙන පෙට්ටි එකක් දාලා පහනක් පැත්ත කරලා ලයිට් එකක් දාලා ලයිට් කලක් දාලා මලුත් කියලා ඇඳුමත් අඳලා මරන්න හදන එකට නේද? හ්ම්. ඒකම අවසානේ. ඉතින් ඒ වගේ එකකට මගේ ජීවිත ලැබුණා. එහෙම වැඩ කරලා හම්බුනේ. අන්තිමට අන්තිමට මලමුණා ගාව අඬාඩ ඉඳලා මලමුණා කාට ඉඳලා අඬාඩ ඉන්නකම මගේ ජීවිත හම්බුනේ. ඒකට මම ජීවත් වෙන්නේ. නෑ ඒක දිහා ගොඩාක් හාවිය. වටිනා කටකට පස්සෙන්න පුළුවන්කම තියෙද්දී මම කුමක්ද කරන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. හරිද? අපිට අපි කරගන්න හදන ආසෝදිය ශරීරය හම්බුණා මනස හම්බුණා ඊට එහා ගිය සතුටක් ඇති කරගන්න ක්‍රමවේදයකුත් මේ මනසේ පාවිච්චි කරගෙන යනවා සමහර දේශනා කරලා තියෙනවා. මේකෙන්ද බඩු දින්න හිත අපහව ගන්න කියලා අන්තිමට කියනවා. අනුනම අවුරුද්දකට බඩු දීලා තියෙන දැන් ගලවන්න දේශනා හැබැයි. තමන්ගේ හිතේ උපදින ප්‍රීතිය අනුන්ට බඩු දීලා තියෙන අනුන් මත රඳා පැවතුන ප්‍රීතියක් තමයි ඒකට තියෙන්නේ. නේද? එන්නේ හිතාවින් කරගන්න මට කියලා හම්බෙච්ච හිත තමන්ට තනියම සනසෙන්න පුළුවන්. අතුලාන්තයෙන් දෝරවලා මේකටත් වගේ මහා ප්‍රීතියක් උපදවා ගන්න පුළුවන් ධර්මයක් අතර තියෙද්දී කියලා ධර්මානුස්සතිය වඩන්න ඕනේ. මේ ඊපස්සේ ස්වභාවය. ඉතින් ඒ තව තව ගොඩක් දේවල් සංස්කෘතිය උපදවා ගන්න කරලා ඉතින් ඒවා ගැන කතා කරමු කියලා පැත්තකින් අපිට ඊළඟ දවසට කියන සාකච්ඡා කරනවා. මොකද මම කිව්වා බුද්ධංග දේශනා ටික පටන් ගන්නකම වැඩ පටන් ගන්නට රැස් වෙන්න කියලා. මේ දේශනා මාලාවෙම තියෙන බුද්ධංග ධර්ම ටිකේ කරන්න ඕන වැඩ. මොකද මම පටන් ගන්නකොටම කිව්වේ හිතුවක් කාලා ළමයි කියලා සූරි කාලෙම දැනගත්තාම තමයි කිව්වේ ගොඩාක් කටපිටින් කරලා ළමයි හදස් කරනවා. අසාධ්‍ය රෝගියෙක් කියලා වෛද්‍යවරයෙක් දැනගත්තාම ගොඩාක් කටපිටින් කරලා ඒ රෝගියව නිරෝධ කරන්න කටයුතු කරනවා. ඒ වගේ මේ අපිට ලැබිලා තියෙන තමන්ගේ මනස දිහා තාම අත්වාදීව නිරවුල්ව තමන්ම හැරිලා බලපුවාම මේක අසාධ්‍ය රෝගියෙක් වගේ. මේක ළමයෙක් මේ කුහරෙක් වගේ. එහෙනම් මේක සකස් කරන වැඩ පිළිවෙල තමයි බොද්ධංග ධර්ම දේශනා මාලාවේ අපිට හම්බුනේ. හරිද? කොතෙන් දැනගන්න සකස් කරන වැඩ පිළිවෙලද පංච පාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය අවබෝධය ඇති වෙන තාක් සකස් කරන්න ඕනේ ඒක. අන්න ඒ වැඩ පිළිවෙලයි මේ ධර්ම තුළ හම්බෙන්නේ. දැන් තීරණය Taman ගත කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මගේ කොටස තමයි කියන එක නේද කරන එක Taman ගතේ තියෙන වැඩේ. එයා මතක් කරන්නේ දැන් මේ ඇති වෙලා තියෙන නම් යම් හැඟීමක් ඒක දිලිහි යන්න දෙන්න ඒක ස්මරණ කර කරන්න ඕන කියපු ටික හරි නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහෙ කරන්න ඕන නැත්නම් වෙන්නේ නැත්නම් වෙන්නේ සතර ජීවිතේ කීතරවත් නම් නිරාමිත සත්ව හරි උතුම් කියන හැඟීම කීතරවත් ඇතිලා තියෙනවද කියලා හිතනවා සංසාර ජීවිතේ නිරාමිත සත්ව හොඳයි කියන අදහස ඇති වෙලා කොච්චර වාරයක් නැති වෙලා ගිහින්ද ඒක පාම් දුක් වෙනවා එහෙනම් මේකට දුක් ඇති වුණා නම් එහෙනම් හැඟීමක් මොකද කරන්න ඕනේ හටගන්න ගතවතු ඉහම කටයුත්ත කරන්න ඕනේ ඉතින් ඒකින් තමයි තාමත්ම කාර්මික අපි හැම කෙනෙක් කෙරෙහිම අදහස් ඇති කරගන්න ඕනේ අනුවසයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු හැම දිනකටම ඒ උතුම් ප්‍රීතිය ඇති කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව මේ හැම දිනකට රැගෙනෙන්නට දායකත්ව දරපුමින් අදිරිය වාසය කරන තමන්ගේ යහපත වගේම අනුන්ගේ යහපත ගැන කල්පනා කරලා නිවැරදි හරියන්න කරගත්ත ධනෝ උපාදන් කළ කටයුතු කරලා ධර්ම දාන ලබා දුන්න මේ පුණ්‍යත් අයට මේ ධර්ම දානම පුණ්‍ය කර්මය උතුම් ආභෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා සුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. බකුණක් අද මේ ධර්ම දේශනාවේ දායකත්ව ලබාගෙන කටයුතු කරන්නේ විජේනායක අබේමරත්න සමරසිංහ කියන පෞරවල ඥාතිවිසින් කියලා සඳහන් කරලා තියෙනවා. මේක සිරුම ඥාතිවින්ට පුණ්‍යනෝදනා පිළිවන් මාතෘභූමියේ දීපිත රණවිරවන්ට පුණ්‍යනෝදනා පිළිවන්. සත්‍යපි වශයෙන් මේ ධර්මයේ සෝදේකන සේවනාට උතුම් නිවන් මාර්ගයට යොමු වෙනවා කියන එකම අරමුණකින් උදාම සිතින් තමන්ගේ නම් සඳහන් කරලා අපි අපි වෙන් කරගත්ත ගුවන් කාලයේ අපේ නංගොත් කියවා කරන්නට ප්‍රීතිය උපදින්නේ නැහැ. අන්නට ප්‍රීතිය උපදින ධර්මයෙන් දේශනා කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා. ඒ තමයි සද්දාවෙන් කටයුතු කරපු මේ සින්නස් තුලසෙන් මම ප්‍රාර්ථනා කරනවා. අරිස්ථානක නසුලුවත් වාසකන හැමදෙනාට මුදුකුලෝ විතර ජීවන ලැබේවා මේ පරිලෝකියයන් මේ පින් අනුමෝදන් වේවා කృపాශෝතම උතුම් මහත් පිණිස මේ පින් හේතු වේවා ප්‍රාර්ථනා කරයි හැමදෙනාටම කරුවන් සරණයි